ඒ තථාගත සර්වජ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් නුවණින් දැක අවබෝධ කොටගෙන ලෝක සත්‍යය කෙරේ පතර මහා කරුණාවෙන් දේශනා කොට වදාළා වූ ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගත්තා වූ ඒ තුන් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ තුන් සිසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් පිරිසුදු වූ මිහිරි වූ ධර්ම මාර්ගයේ ගමන් කොට කර්මශාන්ත වූ නිර්වාණ ධාතුවට වැඩමුක්ත වදාළා වූ අස්කාරිය පුජ්‍ය මහා සංඝ රත්නයට මම ශිරසින් වැඳ නමස්කාර කරන මාතී නමස්කාරයේ වේවා ඒ උතුම් බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට නමස්කාර කිරීමේ වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් බුද්ධ ධම්ම සංඛ්‍යාන ත්‍රිවිධ රත්නේ අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන් අපේ මේ අසාගෙන සිටිනා වූ පිණුතුන් මේ වෙනකොට දිනු කරගෙන සිටිනා වූ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් අපි මේ පින්වත්තුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ධර්ම කුට්ටාසේ ධර්ම කාණ්ඩය තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවසිත උපදවාගෙන සදහැසිත පෙරට කරගෙන හොඳින් අසාගන්ට ලැබේවාද කියලා දෙන්නා වූ ධර්ම කරුණ ටික නීවරණ ධර්මයන්ගෙන් පීඩා විඳින්නේ නැතුව යහපත්ව සමදිනාටම අවබෝධ කර ගන්නට ලැබේවා තේරුම් ගන්නට ලැබේවා වටහා ගන්නට ලැබේවා සමදිනාටම ඒ තුලින් බෝධිපාක්ෂික ධර්ම දියුණුවක් හදාගෙන පාරමී ගුණ ශක්තිය ආධ්‍යාත්මික ගුණ ශක්තිය දිනු කරගෙන කෙලවර අමාමහ නිර්වාණ ධාතයෙන් සැනසෙන්නට ලැබේවා කියලා මෛත්‍රියෙන් අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා කරමින් අදට අපි කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ධර්ම පුස්තකාසය මේ ඉදිරිපත් කරනවා අද අපි කතා කරමු විසර්ජනාවාර ඒකදේශයක් අපි මේ දක්වාම මේ හේතු සත්‍ය ධර්මයේ සිට මේ කොහොමද මේ ප ဋ ාණ ධර්ම සංග්‍රහයේ ප ဋ ාණ ධර්ම සංග්‍රහයේ එකින් එකට සිත්වල නාම ධර්ම වල රූප ධර්ම වල සහසම්බන්ධතාවයේ ඒ වාට බලපාන විදිය කොහොමද කියලා අපි කතා කරගෙන යනවා එක්තරා මේ දේශනාවේ තිබෙනා වූ දේශනා හේලියකට නියමයකට අනුව අද මේ තුමුතුන්ට අපි මතක් කරන්නේ නිස්සය ධර්ම පිළිබඳව ඒක හරි වටිනවා තේරුම් ගන්නට. ඉතින් ධර්ම ගොඩාක් වෙනකොට කෙනෙකුට හිතේ රඳවා ගන්න අමාරු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තිබෙන හැඩරුව තේරුම් ගන්නට බැරි වෙන්න පුළුවන් ලක්ෂණයන් හරියාකාරව නිවැරදිව තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ මේ ගොඩාක් වෙනුත් එහෙම අපහසුතා ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවට හොඳට සිහිය නුවණ අවධානය යොදලා ටික ටික ටික ටික එක එක කාණ්ඩ කාණ්ඩ අපි සාකච්ඡා කරනකොට කියනකොට අපිට ඒ වගේ පහසුවෙන් ඒ තුළ හිත යොදලා අවබෝධය හදාගන්න පුළුවන් වෙනවා. ඒක නිසා අද මේ අපි කියලා දෙන්නේ නිශ්චය ප්‍රත්‍යයේ කොහොමද මේ වීතික්‍රමයේ වැඩ කරන්නේ කියලා. නිශ්චය ප්‍රත්‍යය. නිශ්චය ප්‍රත්‍යයේ තිබෙනවා විසර්ජනා වීතිවාර 13ක් දක්වනවා. අපි ඉස්සෙල්ලා මේ තේරුම් ගනිමු නැවත මතක් කරගනිමු අපි නිස්සය ප්‍රතිත්වන්ද මේක ඉස්සරහ කියලා තියෙනවා සාකච්ඡා කරා නිස්සය කියලා කියන්නේ යම්කිසි දෙයකට නාම ධර්මයකට රූප ධර්මයකට මතුවෙන්ට උපකාරක වන ඊළඟට භූමියක් වාක්‍යයේ වශයෙන් ඉදිරිපත් කරනා වූ ධර්ම ස්වභාවයක් යම්කිසි දෙයක තියෙනවාද ආන්න ඒක තමයි මිශ්‍රය කියලා කියන්නේ. ඒ වෙනවා කියලා කියන්නේ එහෙමයි. යමක් මතුවෙන්න පිහිටන්ට ස්ථානයක් භූමියක් තැනක් ධර්මයක් හැටියට ඉදිරිපත් වෙන දේ කියන නිස්සරේ ධර්මය කියන්නේ. එහෙම ධර්ම තියෙනවා. දැන් මේ පොළොව මිශ්‍රය වෙනවා මේ ගහකට ගල් වලට ගෙවල් දොරවලට පොළොව මිශ්‍රය වෙනවා ඒකේ මිශ්‍රේ භාවය ඒ මිශ්‍රේ භාවයේ නැතුව කවදාකවත් ගහකට ඉන්න බෑ පවතින්න බෑ හැදෙන්න බෑ මතුවෙන්න බෑ ගේකට ඉන්න බෑ හැදෙන්න බෑ මතුවෙන්න බෑ සත්වයන්ටත් එහෙමයි එතකොට ඒක උපමාවක් ඒ වගේ නිස්සය කියන ස්වභාවය නිස්සය පිහිටවීම වශයෙන් භූමියක් හැටියට පිහිටවීම වශයෙන් උපකාරක ධර්ම ස්වභාවයක් හැටියට ඉදිරිපත් වීම වශයෙන් මේ නිස්සය පත්‍ය ස්වභාවය නාම ධර්මයන්ටත් ඒ වගේම රූප ධර්මයන්ටත් උපකාර වෙනවා ඒක තමයි මේ මේකෙන් කියන්නේ ඉතින් මේකේ තියෙනවා කිව්වා වාර 13ක් අපි බලමු ඒකේ කොහොමද අපිට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ කියලා. ඒක. පළවෙනි වාරය සමාන වචන තිබෙන්නේ හැබැයි එක තැනකින් වෙනස් වෙනවා. බලන්න කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස නිස්සය පච්චයේන පච්චය. ඔය වචනේ ඔය ඕක ඇහෙනකොට ගිය සතියෙත් ඕක නේද කිව්වේ ඊට ඉස්සෙල්ලා සතියෙත් ඕක නේද කිව්වේ ඊට ඉස්සෙල්ලාත් ඕක නේද කිව්වේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ සමාන වචනනේ. සමාන වචන. ඒ සමාන වචන උනාට එක තැනකින් වෙනස් වෙනවා. උදාහරණයක් ඇරෙදි කියනවා ඔය මේ පින්වත්තුන් ඉන්න පළාත්වල තිබෙනවා street road crescent street lane avenue. ඕක හරි ප්‍රසිද්ධයිනේ. නවසීලන්තෙත් ඒත් එක්කොට ඕස්ට්‍රේලියාවෙත් ස්ට්‍රීට් එක රෝඩ් එක ඇවනිව් ලේන් ඊළඟට තියෙනවා මේ ක්‍රසන්ට් මේවා හරි ප්‍රසිද්ධයි. හැබැයි මෙතනත් ස්ට්‍රීට් එකක් අතනත් ස්ට්‍රීට් එකක් තවත් තැනකත් ස්ට්‍රීට් එකක් කියලා කිව්වට ඒකේ එක නමකින් ඒකට මුලට දාලා තියෙන නමෙන් වෙනස් වෙනවා. ඒ වගේ මේ පදපීඩියක කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියන තැන ඒක එහෙම කිව්වට වෙනස් වෙන්නේ නිස්සය කියන වචනේ. මේක කියන්නේ කුසල ධර්මය. කුසලෝ ධම්මෝ කුසල තවත් කුසල ධර්මයකට නිස්සය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වෙනවා. ඒ කියන්නේ තවත් එකකට පිහිටන්ට මතුවෙන්න හැදෙන්න පිහිට වීම වශයෙන් උපකාරණ ධර්මයක් තිබෙනවා. නිස්සය ප්‍රත්‍ය පත් වෙනවා. ඒව මොනවද කියලා සඳහන් කරනවා නම් කුසලෝ ධම්මෝ කියන එක මොකද්ද? කුසලෝ ධම්මෝ කියලා කියන්නේ යම්කිසි ඵලයක් උපදවන්න පුළුවන් හැකියාව ශක්තිය තිබෙන සිත් 21ක් තිබෙනවා ඒ සිත් 21ට තමයි කුසල ධම්ම කියලා කියන්නේ. කුසල් සිත් 21ක් වෙනවා. අපේ පින්වතුන්ට මමම කියලා මම නිතර නිතර කියලා මේ පින්වතුන් මතක ඇති කුසල ධර්ම 21. ලෞකික වශයෙන් කුසල ධර්ම 17ක් වෙනවා. ලෝකෝත්තර වශයෙන් කුසල ධර්ම හතරක් තියෙනවා. ඒ තමයි කාමාවචර සිත් 8 රූපාවචර සිත් 5 අරූපාවචර සිත් 4 ඒ කියන්නේ ඔය විස්තර විග්‍රහය ඇටියට සූත්‍ර ක්‍රමයට නෙවෙයි අභිධර්ම ක්‍රමයට සිත් මේ පහක් වෙන අරූප රූපාවචරය ඒ ටික ඔක්කොම ගත්තම පස්සේ 17ක් වෙනවනේ ඒවා ලෞකික වශයෙන් වැඩ කරන්නා වූ කුසල සිත් මාර්ග සිත් හතරක් තියෙනවා ඒකත් එකාසු කරගත්තයින් පස්සේ එතනදි ගන්නවා 21ක්. ඔය 21 තුල අඩු වැඩි වීම වශයෙන් අඩු වැඩි වීම වශයෙන් ඉදිරිපත් වෙලා වැඩ කරන චෛතසික ධර්ම 38කුත් තියෙනවනේ. ඔය ඔක්කොම ඇවිල්ලා ඔය ඔක්කොම සඳහන් කරනවා කුසල ධර්ම සමූහය. කුසල ධර්ම පටලවා ගන්න හොඳ නෑ. කුසල මූල නෙවෙයි. මේ කියන්නේ කුසල මූල නෙවෙයි. කුසල ධර්ම. තවත් එකක් තියෙනවා මේ සමහර වෙලාවට වචනයක් පාවිච්චි කරනවා කුසල මූල කියලා. කුසල ධර්ම කියනවා කුසල මූල කියනවා. දැන් චෛතසික ධර්ම කුසල ධර්ම. වෙනවා. සිතත් කුසල ධර්මයක් වෙනවා. හැබැයි කුසල මූල කියන ඒවා වෙනස්. අලෝභය කුසල මූලයක්, අද්වේෂය කුසල මූලයක්, අමෝහය කුසල මූලයක්. ඊළඟට සිත සහ අනිත් චෛතසික ධර්ම සියල්ලක්ම කුසල මූල වෙන්නේ කුසල ධර්ම වෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම. අලෝභ අදෝස අමෝහ කියන තුන් දෙනාව කුසල මූල වෙනවා. අනිත් ධර්ම කුසල ධර්ම වෙනවා. එතකොට මේ කුසල මූලයෝ කුසල ධර්ම වෙන්නේ නැද්ද කියලා. ඇත්තට වෙනවා. කුසල මූලවල තිබෙනවා ධර්මතා සභා දෙකක් ඇත්ත වශයෙන්ම අපි ඕවා ඕවා ගැන කතා කරන්න ගියොත් එහෙම මේ ප ဋ ාණයට වඩා යමක ප්‍රකරණේ තමයි ඔය තියෙන්නේ. යමක යමක ප්‍රකරණේ තමයි ඔය විස්තර කරන්නේ. ඒකත් අපි දැනගන්න ඕනේ. මේක කියමු. කුසල මූලවල තිබෙනවා කුසල මූලගතියක් තිබෙනවා කුසල ධර්මගතියක් තිබෙනවා. හැබැයි අනිත් ධර්මවල තිබෙන්නේ කුසල ධර්මගතිය විතරයි කුසල මූලගතිය නෑ. අන්න ඒක තේරුවද? එතකොට මෙතන කියන්නේ කුසලෝ ධම්මෝ කියන එකයි කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයක්. ඒක කුසල මූලයක් වෙන්න පුළුවන් කුසල ධර්මයක් වෙන්න පුළුවන්. කුසල් සිත් 21යි චෛතසික ධර්ම 38යි මේවා ඔක්කොම කුසල ධර්ම රාශියට එකතු වෙනවා. දැන් අර නිස්සේ කියලා කතාවක් කියවනේ. ඒ කියන්නේ භූමියක් වෙනවා කියලා. භූමියක් වෙනවා මේ යම්කිසි දෙයකට මතුවෙන්න පිහිටන්න පවතින්න. ඒ පිහිටන්න පවතින්නේ අපි හිතමු කුසල සිත් 21යි කුසල සිත් 21යි සාජසික ධර්ම 38යි කියලා ඒ ටිකම තමයි ඔවුනොවුන්ට නිස්සය වෙන්නේ සහ ආධාර වෙන්නේ භූමියක් වෙන්නේ ඒකට කියනවා ප්‍රත්‍යත් වෙනවා ප්‍රත්‍ය උප්පන්නයක් වෙනවා ප්‍රත්‍ය ප්‍රත්‍ය උප්පන්න ඔය නිතර හැම වෙලාවෙම ඔවුන් හැම වෙලාවෙම එකට එකට ළඟ ඉඳගෙන එකින් එක තමා අනිත් එක්කිනාට මේ උදව් වෙවි එයාගෙත් උදව්ව ලබ ලබා එයාටත් පිහිට වෙවි තමනුත් පිහිට ලබන්නා වූ නිතර කතා කරන ධර්ම ඔය ප්‍රත්‍ය තිබෙනවා හයක් නිතර කතා කරන ප්‍රත්‍ය ධර්ම හයක් තිබෙනවා. මේ ප්‍රත්‍ය ධර්ම හය තමයි මේ ළඟම එකට ඉඳගෙන එක එකම බෝඩරේ ඉඳගෙන එකම තට්ටුවේ එකම පිරිසත් එක්ක ඉඳගෙන ඔවුනොවුන්ට එකිනෙකාට උදව් කරගන්න පිහිට වෙන නිතර කියවෙන ප්‍රත්‍ය හයක් තියෙනවා. අපි මේ දක්වා කියලා තියෙන කොටස් ගේ සතියේ කිව්ව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ඒ තමයි සහජාත ප්‍රත්‍යය. සහජාත ප්‍රත්‍යය කියන එක එකට උපදිනවා ඔවුනොවුන්ට සාජාත වෙනවා. නිස්සය ප්‍රත්‍ය. ඇවිල්ලා එකට උපදිනවා එකට පිහිට වෙන ඔවුනො. අඤ්ඤමත් ප්‍රත්‍ය. ඔවුනොවුන්ට එකට උපදිලා ඔවුනොවුන්ට පිහිට වෙද පිහිට කරගෙනවා. ඊළඟ එකට යෙදෙනවා සම්පයුක්ත ප්‍රත්‍ය. අනිත් එක තමයි එකට පිහිටනවා අති ප්‍රත්‍ය. ඊළඟට එකට මේ පිටලා වෙනස් වෙන්නේ නැතුව අහකට යන්නේ නැතුව ඉන්නවා අවිගත වෙන්නේ නැතුව තිබෙනවා. ඒකට කියනවා අවිගත ප්‍රත්‍යය කියලා. ඔය සහජාත ප්‍රත්‍යයයි නිස්සය ප්‍රත්‍යයයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයයි සම්පයුක්ත ප්‍රත්‍ය ධර්මයයි අත්‍ය ප්‍රත්‍ය ධර්මයයි අවිගත ප්‍රත්‍යය කියන මේ ප්‍රත්‍ය ධර්ම හය හරියට එකට ඉඳගෙන එකට ඉඳගෙන මේ වෙන වෙන කෘත්‍ය ධර්ම හයක් තමයි මේ ආයතන තියෙන්නේ. ඒකේ අපි මේ නිශ්චයපත්‍ය එකට එන ආයතනාවේ මේ නිශ්චයපත්‍ය විශේෂයෙන් අපි කතා කරන්නේ. මේ වෙලාවේ දැන් පළවෙනි වීතිය තමයි කිව්වේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස නිස්සේපච්චේන පච්චය. මේක කියනකොට මේකේ තව එකක් තිබෙනවා චෛතසික ධර්ම වශයෙන් නෙවෙයි තිබෙන්නේ ස්කන්ධ වශයෙන් බෙදලා තියෙන්නේ. ස්කන්ධ වශයෙන් ගන්නකොට නාම ස්කන්ධ හතරක් තියෙනවානේ. බුදුරජාන් වහන්සේ රූපත් මිශ්‍ර කරලා රූප ස්කමේ රූප මිශ්‍ර කරලා ස්කන්ධ පහක් මේ දේශනා කරන්නේ. ඒ පහෙන් රූපය අයින් වූ කල ස්කන්ධ හතරක්නේ නාම ධර්මයට ඇතුළු වෙන්නේ. අපේ පින්වතුන් ඒවා අහලා අහලා හිතලා දැනගන්න එක හරි හොඳයි. නාම ධර්ම හතරක් තිබෙනවා. ස්කන්ධ හතරක්. ඒ තමයි වේදනාව කියන නාම ස්කන්ධය, සංඥාව කියන නාම ස්කන්ධය, සංඛාර කියන නාම ස්කන්ධය, ඊළඟට විඥාන කියන නාම ස්කන්ධය. මේ කියන්නා වූ ස්කන්ධ හතරෙන් කුසලෝ ඒකෝ කන්දෝ කුසලෝ ඒකෝ කන්දෝ එක කුසල කොටසක් අනිත් ස්කන්ධ තුනට තින්නන්නම් කන්දාන අනිත් ස්කන්ධ තුනට නිස්සේ පච්චයෙන් පත්‍යෝ නිස්සේ භූමියක් වීම වශයෙන් එකට ඉපදිලා භූමියක් වීම වශයෙන් ප්‍රති වෙනවා කියන එකයි අනිත් එක තමයි අපි හිතමු තයෝ කන්දා. ඒකස්ස කන්දස්ස නිස්සේ පච්චේන පච්චෝ. එක්කෙනෙක් ඉස්සල්ලා කිව්වේ එක ස්කන්ධයක් මේ අනිත් ස්කන්ධ තුනට භූමියක් වෙනවා මේ තුන් දෙනත් තයෝ කන්දා ඒකස්ස කන්දස්ස නිස්සේ පච්චේන පච්චයෝ ස්කන්ධ තුනක් අනිත් එකට භූමියක් හැටියට උපකාර වෙනවා. අනිත් එක දෙකක් කරගත්තොත් වේ කන්දා දින්නම් කන්දාන නිස්සේ පච්චේන පච්චයෝ ස්කන්ධය වූ දෙකක් අනිත්‍ය දිනාට පිහිටීමට උපකාරී වශයෙන් හට ගැනීමට උපකාරී වශයෙන් පැවතීමට උපකාරී වීම වශයෙන් ස්කන්ධ වශයෙන් උදව් වෙන උපකාර මේ එක පිහිටවීම ක්‍රමයක් භූමියක් හැටියට පිහිටවීම ක්‍රමයක් ස්කන්ධ වශයෙන් නාම ධර්ම තමයි ඔය එකට සතහන් වීම වශයෙන් කියන්නේ ඊළඟට ඔය කිව්වේ කුසලයක් කුසලයකට කුසල ඒ වර්ගයටම උපකාර වෙන, පත්‍ය වෙන විදියයි. ඊට පස්සේ වෙන කතාවක් කියනවා. ඒක මේට වඩා වෙනස්. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස නිස්සේ පච්චයෙන් පච්චය කියලා කියනවා. කුසල ස්කන්ධයක් අභ්‍යාකතයකට අභ්‍යාකත ධර්මයකට මිශ්‍රණපත් වීම වෙනවා. මොකද්ද මේ අව්‍යාකෘතයේ අභ්‍යාකතය කියලා කියන්නේ? ඔය අභ්‍යාකතයේ පිළිබඳව ධර්මයේ නොදන්නා අය ධර්මයේ කියවන්නේ නැති අය ධර්මයේ ගැන හිතන්නේ නැති අය තම තමන්ගේ දෘෂ්ටිවල කොටු වෙලා තම තමන්ගේ චින්තන මාත්‍රවල කොටු වෙලා මේ අව්‍යාකෘත අව්‍යාකෘත කියන වචනේ තේරුම් ගන්නේ නැතුව පටලවා ගත්ත තැන් තියෙනවා. අහන්න ලැබෙනවා. ප්‍රශ්න අහලා ලැබෙනවා. ඒ වගේම ප්‍රශ්න මතු කරනවා. අව්‍යාකෘතය කියන එක ඉස්සර වෙලාම මේ පින්වතුන් මේ ප ဋ ාණය කතා කරන්න කලින් මේ මාතිකාව කියලා එකක් කියුවා. ඒ මාතිකාවේ තියෙනවා මුලින්ම තුන්වෙනි පදය. කුසල ධම්මා අකුසල ධම්මා ආභ්‍යාකතා ධම්මා කියලා පද තුනක්. ඒ අභ්‍යාකතා ධම්මා කියන තැන බලන්ට අභ්‍යාකත වෙන්නේ මොකද්ද කියලා. කුසල ධම්මා කුසල ධර්මයක් වෙන එකයි අකුසල ධම්මා අකුසල ධර්මයක් වෙන එකයි. කුසල ධර්මයටත් අයිති නැති. අකුසල ධර්මයටත් අයිති නැති. නම් ඒ හැම එකක්ම අයිති වෙන්නේ මොකටද? අව්‍යාකෘතයටයි. ඇයි අයිති වෙන්නේ නැත්තේ කුසලයට? කුසලයට අයිති වෙනවා නම් ඒක කුසල ධර්මයක්. අකුසලයට අයිති වෙනවා නම් ඒක අකුසල ධර්මයක්. එතකොට කුසලයටත් අයිති නැති කුසල් නොවන අකුසලයටත් අයිති නැති අකුසල් නොවන යම්කිසි ධර්ම ස්වභාවයක් සියුම් ඕලාරික කරකස ගොරෝසු ධර්ම හැටියට පවතිනවා නම් ඒ සියල්ලම අව්‍යාකෘතයි. ඒ සියල්ලම අව්‍යාකෘතයි. ඒ ධර්ම පිළිබඳව කියවන්න නැතුව අහන්න නැතුව හිතන්න නැතුව බලන්න නැතුව මානසිකාරී යොදන්න නැතුව තථාගතයන් වහන්සේගේ ඒ විස්තර විග්‍රහයන් පිළිබඳව හිතන්නේ නැතුව ඔය ප්‍රශ්න හැදෙනවා. ඒක නිසා මේ පින්වතුන්ට ඒකත් මේ මතක් කර දීම් කරලා දෙන ගමන් තමයි කුසලෝ ධම්මෝ අභ්‍යාපතස්ස ධම්මස්ස නිස්සේ පච්චේ වෙන පච්චේ කියන කියලා දෙන්නේ. කුසල ධර්මයක් ඉස්සෙල්ලා කිව්වේ කුසල ධර්මයකට නිස්සේ වෙනවා භූමිය වෙනවා මේක කියන්නේ කුසල ධර්මයක් අව්‍යාකෘතයකට නිස්සේ වෙනවා කියන. උපකාර වෙනවා. මොකද්ද මේ? අව්‍යාකෘත ධර්ම වලට තිබෙනවා විපාක සිත් එකයි ඒ වගේ චෛතසිකයි ක්‍රියාසිත ටිකයි ඒ වාගේ චෛතසිකයි රූප ධර්ම ටිකයි නිර්වාණ ධාතුවයි. ඕවා ඔක්කොම ගැනෙන්නේ අව්‍යාකෘත ධර්මයෙන්. එක දවසක් එක්කෙනෙක් අහනවා අපි මේ මහන්සියලා මහන්සියලා මහන්සි වෙලා සංසාරේ කුසල් වඩලා කුසල් වඩලා දන් පින් දන් දානි දීලා සීල් රැකලා භාවනා කරලා මේ ඔක්කොම ටික කරලා සංසාර දුකින් මිදලා කියලා අපි අවබෝධ කරගන්න යන්නේ අව්‍යාකෘත ධර්මයක්ද කියලා. අහනවා. ඇත්තටම නිරු අසංකතාජ ධාතු කියන එක ඇවිල්ලා නිර්වාණ ධාතුව කියන එක ඇවිල්ලා ඒක කුසලයක් වෙන එකක් නෙවෙයි. අකුසලයක් වෙන එක තැනක කියනවා එක විදිහකට කුසලයක් වෙන හේකුත් අකුසලයක් වෙන හේකුත් නෙවෙයි මේ විග්‍රහය හැටියට. ඒක ගැනෙන්නේ අව්‍යාකෘත ධර්ම ස්වභාවයක් හැටියට. ඒ කියන්නේ නැවත ඉස්සරහාදී මොකක්වත් උපාදනය කරන්නේ නැහැ නිවනටපත් වෙනවා. ඒක ඒ අර්ථයෙන් තමයි ඔකට අව්‍යාකෘතය කියලා කියන්නේ. ක්‍රියාසිතත් ඒ වගේ ඉස්සරහදී මොකක්වත් ක්‍රියාසිතක් මාත්‍රයක් පහළන විපාකයක් හැටියට ඉස්සරහදී උපදවන්නේ නැහැ. ඒක නිසා ක්‍රියාසිත අව්‍යාකෘත ධර්මයක්. විපාකසිත අව්‍යාකෘත ධර්මයක් කියනවා හේතුව විපාකසිතක් මේ ආයේ ඉස්සරහදි විපාකයක් හදන්නේ නැහැ. ඒකයි උන්න ඉස්සල්ලා කරපු හේතු විපාකයක්. විපාකයකටම විපාකයක් හදන්න බෑ. ඒක නිසා ඒ විපාකයක් අව්‍යාකෘතයක්. ක්‍රියාවත් අව්‍යාකෘතයක්. අනිත් එක රූපය කවදාකවත්ම මේ ඉස්සරහදී විපාක ಜಾති හදන්නේ නැහැ. ඉස්සරහදී විපාකයක්වත් ඉස්සරහදී මොකක්වත් ඒකේ ප්‍රතිඵලයක් හදන්න ඒක ඇවිල්ලා කුසල ස්වභාවයෙන් තොර වෙච්ච අකුසල ස්වභාවයෙන් තොර වෙච්ච දෙයක්. ඒක නිසා ඒකට කියනවා රූපත් ඇවිල්ලා ගණන් ගන්න අව්‍යාකෘත ධර්ම හැටියට. ඇත්තටම සතුටින් හෝ අසතුටින් නිවන් දකින වෙලාවට නන් නෙවෙයි ඊට කලින් අපි අත්වශයෙන්ම අවබෝධ කරගන්න තියන්නේ අව්‍යාකෘත වූ අසංකත වූ හාන්ත වූ ප්‍රණීත වූ ධර්ම ස්වභාවයක් ඒ තමයි නිර්වාණ ධාතු. කුසලෝ ධම්මෝ අප්‍යාකතස ධම්මස නිස්සේපච්චේන පච්චයෝ කියන තැන තියෙනවා මෙහෙම එකක්. කුසල්සිතක් පහළ වෙන වෙලාවේදී ඒ කුසල්සිතත් එක්ක පහළ වෙනවා චෛතසික වගේම චිත්තජ රූප සංප්‍යාස. චිත්තජ රූප ස්වභාවයක් පහළ වෙනවා. ඒ චිත්තජ රූප ස්වභාවය ඒ චිත්තජ රූප ගතිය ඇවිල්ලා පහළ වෙන්නේ චිත්තජනේ සිතින් හටගත්ත සිත නිසා පහළ වෙන නිසානේ. ඒක නිසා කුසල සිත හින්දා පහළ වෙන චිත්තජ රූප ඇවිල්ලා අව්‍යාකෘතයි. ඒක නිසා තමයි කියන්නේ කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස නිස්සේපච්චේන පච්චයෝ කියලා ප්‍රතිඋප්පන්නේ හැටියට ලැබෙන්නා වූ අවියාකෘත ධර්මයක්. දැන් බලන්න කුසල කුසලෝ ධම්මෝ කියන එක කුසල ඛණ්ඩයක් ස්කන්ධයක් හැටියට ගත්තාම කුසල ඛණ්ඩා චිත්ත සමුත්ථානානං රූපානං නිස්සේපච්චේන පත්‍යයෝ චිත්ත සමුත්ථානික රූපයන්ට මිශ්‍රපත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. සමුත්ථාන හතරක් තියෙනවා. කම සමුත්ථානික රූප, චිත්ත සමුත්ථානික රූප, ඍතු සමුත්ථානික රූප, ආහාර සමුත්ථානික රූප කියලා. මේ මේ වගේ චිත්ත සමුත්ථානය කියන්නේ හිතින්ද හට ගන්නා වූ රූප කියන එකයි. අනිත් කතාව තමයි කෙනෙක් අහනවා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස නිසේ පච්චේන පච්චයෝ කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස නිසේ පච්චේන පච්චයෝ එතකොට කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස නිස්සේ පච්චේන පච්චය වෙන්නේ නැද්ද කියලා. ඒක වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඒක වෙන්නේ කවදාකවත්ම කුසල හිතක කුසල ධර්මයෝ ඒ කුසල ධර්මයෝ ගැවසෙන වෙලාවේ ඒ කුසල ධර්මයෝ හටගෙන ඉන්න වෙලාවේ ඒ කුසල ධර්මයෝ මතුවලා ඉන්න වෙලාවේ කවදාකවත්ම ඒවා ඒ වෙලාවේ ඒ මොහොතේ නිස්සල්පත් වීම වශයෙන් කවදාකත්ම අකුසලයකට ප්‍රති වෙන්නේ නැහැ. කවදාකත් එක හිතේ තනි හිතේ කුසලයි අකුසලයි දෙකම පහළ වෙන්නේ නැහැ. සහජාත වශයෙන් සහජාත වශයෙන් කවදාකවත් කුසල ධර්මයක් අකුසල ධර්මයට උපකාර වෙන්නේ නැහැ. සහජාත වීම වශයෙන් අනිත් එක තමයි නිස්සය වීම වශයෙන් කවදාකවත් කුසල ධර්මයක් අකුසල ධර්මයකට අකුසල ධර්මයක් කුසල ධර්මයකට පත්ති වෙන්නේ නැහැ. අන්‍යවඤ්ඤ වශයෙන් කවදාකවත් කුසල ධර්මයක් අකුසලයකට අකුසල ධර්මයක් අකුසලයේ කුසලයකට පත්ති වෙන්නේ නැහැ. ඒක ප්‍රතිවිරුද්ධ ධර්ම. ඒක නිසා තමයි මේ සහජාත ප්‍රතිශ ධර්මය, නිස්සය ප්‍රත්‍ය ධර්මය, සම්පයුක්ත ප්‍රත්‍ය ධර්මය, අන්‍යමඤ්ඤ අත්‍යවිගත මේවා වෙනම විශේෂයෙන්ම කතා කරන්නේ මේ වගේ ඇති කරන්නේ නැහැ. අනිත් එක තමයි තවත් එකක් තමයි අවදාපත්ම කුසල ධර්මයකින් හදන්නා වූ චිත්ත සමුත්හානික රූප අකුසල ධර්ම ඇවිල්ලා ඒ වගේ අකුසල ධර්ම આવොත් එහෙම ඒක අකුසල ධර්ම කියන්නේ කුසල ධර්ම කියන්නේ ප්‍රශ්නයක් වෙනවා ඒක නිසා කවදාකවත් ඒක මතුවෙන්නේ නැහැ ඒක ධර්ම විරෝධී අනිත් එක තමයි දැන් ඔය වීති දෙකක් කිව්වා. තව එකක් තිබෙනවා. තුන්වෙනි වීතියේ විසර්ජනාවේ කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස. නිස්සේ පච්චේන පච්චෝ කුසල ධර්මයක් එක වෙලාවේ කුසල ධර්මයටයි අව්‍යාකෘතයටයි දෙකටම පිහිට වෙනවා. නිස්සය වෙනවා. ආධාර වෙනවා, උපකාර වෙනවා. ඒක ගැන අපි මේක ඉස්සෙල්ලත් මේ යන් යන් තැන් වලදී කතා කරා. ඒක අද නැවත කියමු. කුසල ධර්ම කුසල ධර්මයක් උපකාර වෙනවා කියවනේ කුසල ධර්ම කියලා කියන්නේ මොකද්ද? අර කුසල් සිත් 21යි චෛතසික ටිකයිනේ. ඒ කුසල ධර්ම උපකාර වෙන්නේ කොහොමද කුසලයන්ටයි අව්‍යාකෘතියන්ටයි ඒ තමයි ඒ එකම පහළ වෙන්නා වූ චෛතසික ධර්මයන්ටයි කුසල සිත් වලටයි චිත්තජ රූපයන්ටයි එක වෙලාවෙ එක වෙලාවෙ ශේස්ත්‍රය වෙනවා භූමිය වෙනවා උපකාර වෙනවා නිස්සපත්ති ඒක කියනකොට කියන්නේ කුසලෝ ඒකෝ කන්දෝ තින්නන්නම් කන්දානම් චිත්ත සමුත්ථානානං රූපානං මෙසේ පච්චේන පච්චෝ එක ස්කන්ධයක් වූ කුසලය එක ස්කන්ධයක් වූ නාමස්කන්ධය කුසල ස්කන්ධය අනිත් කුසල ස්කන්ධ තුනටත් ඒ වාගේම ඒ හා සමග පවතිනා වූ පහළවන්නා හටගන්නා වූ මේ චිත්ත සමුට්ඨානික රූපයන්ට සත්‍ය වෙනවා ආධාර වෙනවා උපකාර වෙනවා ඒ වගේම තමයි ස්කන්ධ තුනක් මේ එක ස්කන්ධයකටත් චිත්ත සමුත්ථානික රූපයන්ටත් ස්කන්ධ දෙකක් චිත්ත සමුත්ථානික රූපයන්ටත් අනිත් ස්කන්ධ දෙකටත් නිෂ්කපත්තයෙන් පත්ති වෙනවා. ඒකේ අපිට දැන් මේ පින්වුතුන්ට මේක කියනකොට වැටහෙවි අද යම් කිසි දෙයක් මේ විදිහට කියනකොට Tamanට වැටහෙනවා නම් තේරෙනවා නම් ඒ ඇවිල්ලා මුලින් අපි හදාරපු මුලින් කතා කරපු මුලින් සාකච්ඡා කරපු ඒ ධර්ම දැනීමේ ධර්ම හිතීමේ ධර්ම මෙනෙහි කිරීමේ පිහිටක් හැටියට තමයි අපිට මේක තේරෙන්නේ. නැත්තම් මේවා තේරෙන්නේ නැහැ චිත්ත සමුත්ථානික මොනවද ස්කන්ධය මොනවද ඒවා තේරෙන්නේ නැහැ. දැන් ඔය කිව්වේ කුසල ධර්මයෝ කොහොමද කුසල ධර්මයකටයි කුසල ධර්මයෝ කොහොමද අව්‍යාකෘත ධර්මයකටයි කුසල ධර්මය කොහොමද කුසලයටයි අභ්‍යාපතටයි දෙකටම වෙන්නේ කියලා අවස්ථා වාර තුනකදී වෙන වෙනම කඩලා දෙකක් කිව්වා මිශ්‍ර කරලා එකක් කිව්වා ඊළඟට අපි යනවා අකුසල ධර්ම පැත්තට හතරවෙනි වීති වාරය අකුසලෝ ධම්මෝ අකුසලස ධම්මස නිසේපච්චේන පච්චයෝ කියලා කියනවා ඒ තමයි හොඳට මතක තියාගන්න අකුසල ධර්ම කියනකොට කුසල ධර්ම සම්බන්ධයක් නැහැ. අකුසල ධර්ම කියලා කියන්නේ සිත් 12ක් තිබෙනවා. ලෝභ මූලික, ද්වේෂ මූලික, මෝහ මූලික සිත් 12. ඒ එකම වැඩ කරන චෛතසික ධර්ම තිබෙනවා 27ක්. ඒ 27 එක්ක මේ ධර්ම ටික කතා කරනවා අකුසල ධර්ම මණ්ඩලය හැටියට. ඒකේ ප්‍රත්‍යুৎපන්න ධර්මය කියන්නේ පිහිට ලබාගෙන හටගන්නේ ඒවමයි. නිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ අකුසලයක් උපදින වෙලාවේදී අකුසල සිතක් පහළ වෙන වෙලාවේදී ස්කන්ධ තියෙනවනේ. හතරක්. ඒ කියන්නේ අකුසල සිත විඥානස්කන්ධයයි ඊළඟට අකුසල සිතේ දෙන වේදනාව වේදනා ස්කන්ධයයි අකුසල සිතේ දෙනා සංඥාව සංඥා ස්කන්ධය අකුසල සිතේ දෙනා අනිත්‍යයික සහ චේතනාව සංස්කාර ස්කන්ධයයි ස්කන්ධ හතරක් තියෙනවා. ඒක අරගෙන තමයි එක ස්කන්ධයක් ස්කන්ධ තුනකට මිශ්‍රය වෙනවා, භූමිය වෙනවා, හේතුව වෙනවා. ස්කන්ධ තුනක් අනිත් එක ස්කන්ධයකට ස්කන්ධ ස්කන්ධයකට අනිත් ස්කන්ධ දෙකක් දෙකකට ওই දෙට පත්‍ය වෙනවා කියලා කියන්නේ. අනිත් එකේ ඒකම කියනවා අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස නිසේපච්චේන පච්චේ. එක අකුසල ධර්මයක් අකුසල ධර්මයක් අව්‍යාකෘතයකට නිස්සේ වෙන්නේ ඒත් අර කුසලයට කියපු ආකාරයෙන් චිත්තජ රූප පහළ වෙනවා චිත්ත සමුත්ථානික රූප චිත්ත සමුත්ථානික රූප පහළ වෙනකොට ඒ චිත්ත සමුත්ථානික රූපය නිස්පාදනය කරපු හදපු හදන්ට උපකාර වුණා වූ චිත්තය චිත්තේ නාමය ගන්නවා හැඩේ ගන්නවා අකුසල ධර්ම. අකුසල හිතක් නිසා පහළ වෙන්නේ කර්කශ, ගොරෝසු, රළු, එවාගේම අප්‍රසන්න, නීරස ඒකටම ගැලපෙන්නා වූ චිත්තජ රූප කොටාසයක් ත්‍රිචිතද ධම ධර්ම කොටාසයක්. ඒක අව්‍යාකෘත ධර්මයක්. එතකොට අකුසල චිත්ත සහ චෛතසික ධර්මියෝ චිත්ත සමුත්ථානික රූපයන්ට නිස්සය වෙන ආකාරය ඔය ඒ වාක්‍යයෙන් ඒ වීතියෙන් කියන්නේ. ඊට පස්සේ කියනවා මේ තව එකක් අකුසලෝ ධම්මෝ අකුසලස්සච ධම්මස්ස අකුසලස්සච අව්‍යාකතස්සච ධම්මස්ස නිස්සේපච්චේන පච්චයෝ ඒ මේ එක වෙලාවෙම පහළවන්නා වූ දැන් චිත්තජ රූප කියන ඒවා හිත පහළ වෙලා ඒ වුණාට පස්සේ වෙලාවක නිෂ්කලංකව ඒ හිතේ බලයෙන් කියලා පහළ වෙන එකක් නෙවෙයි හිත පහළ වෙන වෙලාවෙම පහළ වෙන ඇති කරන්නා වූ දෙයක්නේ ඒක නිසානේ සිතජ රූප කියලා කියන්නේ එතකොට ඒක අව්‍යාකෘත ධර්මයක්නේ ඒ අව්‍යාකෘත චිත්තජ රූපයන්ට සමුචිත සමුත්ථානික රූපයන්ට අනිත් අකුසල ධර්මයන්ටත් එක වෙලාවෙදීම නිස්සේ වීම වශයෙන් උදව් වෙන උපකාර වෙනවා ඒකට කියනවා අකුසල් සිත් 12යි චෛතසික ධර්ම 27යි ඊළඟට මේ රූප ධර්මය චිත්තජ රූපයයි ඒක කියන කොටත් අර විදිහටම තමයි ස්කන්ධ හතරකට බෙදෙනවා නාම ධර්මය ටික රූපස්කන්ධයත් එකතු කර ගන්නවා අකුසලෝ කන්දෝ අකුසලෝ ඒකෝ කන්දෝ තින්නන්නම් කන්දානම් චිත්ත සමුත්ථානානංච රූපානං නිස්සේ පච්චේන පච්චයෝ. ඒ වගේම තමයි මුලින් කිව්වා වගේ ස්කන්ධ තුනක් එකකට සහ එක නාමස්කන්ධයකට චිත්තසමුත්ථාන රූපයන්ට හේතු වෙනවා ස්කන්ධ දෙකක් ඉතිරි නාම ධර්මයන්ට සහ සමුත්ථාන රූපයන්ට උදව් වෙන උපකාර වෙනවා දැන් මෙතන තිබෙන්නා වූ මේ කියන්නා වූ ලයින් 6 ඒ කියන්නේ පදපේලි 6 අපි හිතුව මෙන්න මේ විදිහට මේ පින්වතුන් මේ වචන ටිකක පොඩි වචනයක ටිකක එකතුවෙන් ලොකු පරාසයක් ගැට ගන්න මහා විශාල වැඩක තමයි මේ යෙදෙන්නේ. දැන් දුර බලන කණ්ණාඩිය ගත්තම ඒ කණ්ණාඩියෙන් ඇත්ත වශයෙන්ම පේන එක තමයි තියෙන්නේ. පේන එක කරන්නේ. ඒක ફોકસ කරන මට්ටමේ හැටියට ඒකට අහුවෙන පේන දේවල් වෙනස් වෙනවා. ඒකෙන් බලනකොට ළඟ දුර වශයෙන් එකෙන් ફોકસ කරන හැටියට අපිට දැනෙන පේන දේවල් වෙනස් වෙනවා. ඒ වගේ මේ කියන්නා වූ වචන ටිකෙන් මහ විශාල දෙයක් කියනවා. අපි හිතමු මේ කෙනෙක් ඉගෙනගෙන කියාගෙන දැනගෙන මිශ්‍රය වීම වශයෙන් මිශ්‍රය ස්වභාවයත් හොඳට හිතේ දරාගෙන මේක සජ්ජායනා කරනවායි කියලා ඒ සජ්ජායන කරන කෙනා මේ වාක්‍ය 6 විස්තර කරන වීති 6 මේ දක්වා කියපු ටික කිව්වොත් මානසිකාරයෙන් කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස නිස්සය පච්චයේන පච්චයෝ. එතකොට මතකයේ තේනවා කුසල ධර්මය කියන්නේ කුමක්ද? අර ධර්ම 21යි, චිත් 21යි සහ චෛතසික ධර්ම සමූහය මතක් වෙනවා. ඒක අරමුණු වෙනවා. එක එක නෙවෙයි සමූහ වශයෙන්. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස නිස්සේ පච්චයේන පච්චයෝ ඊළඟට කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස නිස්සේ පච්චයේන පච්චයෝ එතකොට කුසල ධර්මය අභ්‍යාගත ධර්ම වූ රූපයට චිත්ත සමුත්ථානික රූපයන්ට පිහිට වෙනව නේද කියලා Taman ඒක මෙනෙහි කරගෙන ඒ කොටස කියනවා ඊළඟට කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාපතස්සච ධම්මස්ස නිස්සේ පච්චයේන පච්චයෝ දැන් එතකොට කුසල ධර්මයේ කුසල ධර්මයන්ටත් සමුත්ථානික රූපයන්ටත් නිස්සේ වෙනවා කියලා නැවත වාරේ කියනවා දැන් ඕක හොඳට මෙනෙහි කරන කුසල ධර්මයේ කුසල ධර්මයන්ට කුසල ධර්මයේ අභ්‍යාගතයේට කුසල ධර්මයේ කුසලයන්ටත් අභ්‍යාගතයන්ටත් දෙකටම කියලා මෙනෙහි කරනවා. අනිත් එක තමයි අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම් අකුසලස්ස ධම්මස්ස නිස්සේපච්චේන පච්චයෝ ඔය එකක් අකුසල ධර්මයක් අකුසල ධර්මයන්ට පත්‍ය වෙන විදිය එතකොට අර අකුසල ධර්ම චෛතසික 27යි සිත් 12යි හිතට මතුවෙනවා නම් ගොනු වෙනවා නම් හැදෙනවා නම් ඒක හරි වටිනවා අනිත් එක තමයි අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස නිසේ පච්චේන පච්චයෝ ඒ කියන්නේ අකුසල ධර්ම උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා චිත්ත සමුත්ථානික රූපයන්ට ඊළඟට අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස නිසේ පච්චේන පච්චයෝ අකුසලය නාම ධර්ම යන්ටත් සමුත්ථානික රූපයන්ටත් දෙකටම එක වෙලාවේදී උපකාරණ පත්‍ය වෙනවා කියන එක ඔන්න මෙනෙහි එක. දැන් ඕක භාවනාවක් හැටියට අපි කිව්වොත් එහෙම මෙනෙහි කරොත් එහෙම වර්ග කිරීම 6කට යන්නේ. එක වෙලාවක තනි කරලා ගන්නවා. කුසලයයි කුසලයයි. අනිත් වෙලාවේ මිශ්‍ර කරලා ගන්නවා. කුසලයයි කුසලයයි අවියකුසලයයි. අකුසලයයි අකුසලය අකුසලයයි අවියකුසලයයි. ඒකේ මේ මෙහෙම ස්වභාවයක් මේ හේතුඵල ධර්මවල තියෙනවා නේද? මෙහෙම ස්වභාවයක් මේ හේතුඵල ධර්මයන්ගේ ගැට ගැහිලා ක්‍රියාත්මක වීම වශයෙන් පවතිනව නේද කියලා හිතට අහු කරගන්න පුළුවන්, අල්ලගන්න පුළුවන්, යොමු කරගන්න පුළුවන්. ඊළඟට හත්වෙනි වීතිය මේ ඒ කියන්නේ අව්‍යාකෘත ධර්ම ගැන කියන්නේ විසජනාවාරය අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස ධම්මස්ස නිස්සේපච්චේන පච්චය. අව්‍යාකෘත ධර්මයක් තවත් අව්‍යාකෘත ධර්මයකට නිස්සයෙන් එනවා උපකාර වීම වශයෙන් පිහිට වීම වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒක ගැන අපි පොඩ්ඩක් බලමු. ඒ මොනවද? ඒ තමයි චිත්තජ රූප. අව්‍යාකෘත ධර්මයන්ගේ තියෙනවා අපි කියවනේ ක්‍රියා සිත් තියෙනවා විපාක සිත් තියෙනවා ඊළඟට තියෙනවා මේ රූප ධර්ම නිර්වාණය මේකේ චිත්තජ රූප කියලා ගත්තම ඒ චිත්තජ රූප ටිකයි ඊළඟට තියෙනවනේ විපාක සිත් කියලා කොටසක් අපි කිව්වේ ඒ ටිකයි ඊළඟට ක්‍රියාසිත තියෙනවනේ ක්‍රියාසිත තියෙනවා ලෞකික ලෝකෝත්තර ඔක්කොම ගත්තාන් පස්සේ තියෙනවනේ 20ක් ඒ ටිකයි ඒ වගේ යෙදෙන්නා වූ චෛතසික ධර්ම තියෙනවා 38ක් ඒ ටිකයි ඔක්කොම ගත්තාන් පස්සේ ඔක්කොම අව්‍යාකෘතයි ඒ අව්‍යාකෘත ධර්ම ටික ඒ ටික තමයි මිශ්‍රේ වෙන්නේ. ඒ ටික තමයි මිශ්‍රපත්තියෙන් ප්‍රත්‍ය වෙන්නේ. චිත්තජ රූප ටිකත් එනවා. එතකොට විපාක ටිකත් එනවා. මේ හැබැයි ඒ චිත්තජ රූපෙ එන්නේ ඒ චිත් ඒ වෙලාවට පහළ වෙන ධර්මයක් එක්ක විතරයි අනිත් ඒවා සම්බන්ධ කරගන්නේ තව එකක් තියෙනවා අව්‍යාකතෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස නිස්සේපච්චේන පච්චයෝ කියන තැන නැවත වතාවක් අපිට මේක ඉස්සර වෙලා සහජාත නිස්සේ අඤ්ඤමඤ්ඤ විපාක ඔය වගේ තැන්වල කියපු දේවල් කතා කරන්න සිද්ධ වෙනවා අපිට තිබෙන ප්‍රතිසන්දි අවස්ථාව මේ ප්‍රතිසන්දි අවස්ථාව අවස්ථාවේදී වැඩ කරන්නේ නාම ධර්මයි රූප ධර්මයි වැඩ කරන්නේ. ප්‍රතිසන්දි අවස්ථාව ඇවිල්ලා කුසල ධර්ම අවස්ථාව නෙවෙයි. ඒක ඇවිල්ලා අව්‍යාකෘත අවස්ථාවක්. ප්‍රතිසන්දි සිත ඇවිල්ලා කුසාසිතක් නෙවෙයි. මේක හැබැයි පරිස්සමින් කියන්නේ නැත්නම් ඕක මොකද්ද ප්‍රතිසන්දේශිත කුසල්සිතක් නොවේ නම් කොහොමද දිව්‍ය ලෝකේ උපදින්නේ මනුෂ්‍ය ලෝකේ උපදින්නේ ධර්මය දන්නේ නැති පරිස්සමින් හිතන්නේ නැති පරිස්සමින් හදාරන්නේ නැති අය එක එක මතිමතාන්තර ඔඩුවට දාගෙන දෘෂ්ටිය මේක ගැට ගන්න යන්න පුළුවන් හැබැයි ප්‍රතිසන්දිසිත කුසල්සිතක් වෙන්නේ ප්‍රතිසන්දිසිත අකුසාසිතක් වෙන්නේ නැහැ. ප්‍රතිසන්දිසිත කුසාසිතක් වෙනවා නම් ප්‍රතිසන්දිය ගන්න වෙලාවේදී පින් සිද්ධ වෙන්න ඕන. කුසල් වැඩෙන්න ඕන. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ප්‍රතිසන්දිසිත අකුසාසිත වෙන සිතක් වෙනවා නම් උපදින ප්‍රතිසන්දිය ගන්න වෙලාවේදී පව් සිද්ධ වෙන්න ඕන. අකුසල් සිද්ධ වෙන්න ඕන. එහෙම දෙයක් එතනදි වෙන්නේ නැහැ. එතකොට කුසල්සිත කුසල්සිතේ අකුසල්සිත දෙයක් එතන නැති නිසා කුසල්සිතක විපාකයක් හැටියට ප්‍රතිසන්දිය ගන්නවා අකුසල්සිතක විපාකයක් හැටියට ප්‍රතිසන්දිය ගන්නවා ඒක නිසා ඒ විපාකසිත ප්‍රතිසන්දිසිත ඇවිල්ලා අවියාපෘතයක් ඒ අවියාපෘත අවස්ථාව ඒ කියන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේදී ඒ හිතත් එක්ක තව ඇති වෙනවනේ ඒකට ගැළපෙන චෛතසික ධර්ම. එතකොට චෛතසික ධර්ම තිබෙනවා ප්‍රතිසන්දිසිත හැටියට සලකන්නේ අර විපාක හැටියට ඉදිරිපත් වෙන්නා වූ ප්‍රතිසන්දියක් ගන්නට ගන්වන්නා වූ සිත් 19ක් තරම් ප්‍රමාණයක්. ඒ වගේ එකතු වෙලා තිබෙන්නා වූ චෛතසික ධර්ම ටික තමයි මෙතනදී ගන්නෙ. එතකොට ප්‍රතිසන්දි සිත් 19යි ඒවත් එක්ක හට ගන්නා වූ චෛතසික සමූහයයි අනිත් එක තමයි ඒ වෙලාවට පහළ වෙන්නා වූ ප්‍රතිසන්දි එක්ක පහළ වෙන්නා වූ රූප ධර්මයේ ටික තමයි එතනදී අභ්‍යාකතස ධම්මස්ස නිස්සේ පච්චේන පච්චයෝ කියන තැන එක්කාසුයි. දැන් ප්‍රතිසන්දියක් ගන්න වෙලාවේදී විපාකයක් තිබෙනවා. ඒක විපාක චෛතසික තිබෙනවා. විපාක චිත්තයක් තිබෙනවා. විපාක වශයෙන් පහළ වෙන්නා වූ රූප ධර්මයක් තිබෙනවා. ඒ තමයි අර වස්තු රූපය. ඒ වස්තු රූපය නැතුව නාමරයන්ට ඉන්නත් බෑ. ඒක හැබැයි සිද්ධ වෙන්නේ මේ පංච පංච වෝකාර භවයක ස්කන්ධ පහම ක්‍රියාත්මක වෙන තැනක විතරයි. අනිත් තැන්වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අරූපාවචර ලෝකේ එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. තව එකේ වාරි විස්තර කරව විස්තර කරනකොට කියවෙනවා මේ විදිහට විපාක අව්‍යාකෘත ක්‍රියා අව්‍යාකෘත විපාකබ්භ්‍යාකතෝ ක්‍රියාබ්භ්‍යාකතෝ ඒකෝ කන්දු තින්නන්නම් කන්දානම් චිත්ත සමුත්ථානානං ච රූපානං නිස්සේ පච්චේන පච්චයෝ ඒ කියන්නේ ඒ විපාක සිතක් පහළ වෙන අවස්ථාවේදී ඒ විපාක සිත එහෙම නැත්නම් ක්‍රියාසිතක් පහළ වෙන අවස්ථාවේදී ක්‍රියාසිත එක ස්කන්ධයක් අනිත් ස්කන්ධ තුනටත් චිත්ත සමුත්ථානික රූපයන්ටත් නිස්සේ වෙනවා ඊළඟට දෙකක් තවත් දෙයකට උපකාර වෙනවා එකක් තවත් තුනකට උපකාර වෙනවා. ඒ ධර්මතා තුනක් ඒකට උපකාර වෙනවා. ඒ කතාව තමයි මේ කියන්නේ. මේ පින්වතුන්ට ඒක අර මුලින් කියපු හැටියට කලපා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අනිත් එක තමයි මේ මේ මොන හරි තියෙනවා නම් මේකේ ඉස්සරහට තව ගොඩක් තියෙනවා ඒක මේ පින්වතුන්ට අහන්න පුළුවන් හැබැයි ඒක කියනකොට මේකේ තියෙන විස්තර කතනය කරන්නා වූ මේක ගොඩාක් ඔය අව්‍යාකෘත පැත්තට යනකොට මේ ගොඩක් වැඩි නිසා අව්‍යාකෘත මණ්ඩලයේ ඇත්ත වශයෙන්ම වැඩිනේ. අපි මේ ස්ථාන පහ තුනක කියනවනේ රූපාවචරයේ අරූපාවචරයේ ඒ තැන්වල ඒක නිසා අවතිනවනේ අහේතුක වශයෙන් ඇති වෙන්නා වූය. චක්කුසෝත ගාම දිව්වා කාය ඒව ගැන කියන නිසා මේ විස්තර කරන ඒවා වැඩි මේ පින්වතුන්ට අහන්නත් පුළුවන් ප්‍රශ්න වශයෙන්. දැන් මේ වෙලාවේදී අපි සරලව තේරුම් ගන්න ඕනේ මම කිව්වා 6 7ක් කිව්වා. ඒ හතේම තියෙන හතෙන් කිව්වේ කුසල ධර්ම සහ අකුසල ධර්ම, අව්‍යාපෘත ධර්ම කොහොමද මිශ්‍රේ භාවයෙන් ඒ වුණොන්ට පත්ති වෙන්නේ කියන කතාව. දැන් අපි මේ වෙලාවේදී මේ පින්වතුන්ට අවස්ථාව සලසා දෙනවා මේ එකම විදිහකට එකම වචන ටිකකින් මෙච්චර හරියක් මේ වෙන වෙන තැන්වල තියෙන දේවල් මේක වෙන්නේ කොහොමද කියලා මේ කියන එකේදී හැම කෙනාගේම හිතවලට එක්කාසු වෙන ධර්මඥානයේ ධර්ම චින්තනය කලකිරීම සහගත වෙන්න පුළුවන් ඒ වගේම ඒකාකාරී වෙන්න පුළුවන් ටිකක් තේරෙනවා තවරම අන්තික නතර වෙනවා වෙන්න පුළුවන් නොතේරෙනවා වෙන්න පුළුවන් ඊළඟට මේකෙන් අපිට සිද්ධ වෙන්නේ මොකද්දයි කියලා සිතුවිලි පහළ වෙන්න පුළුවන් ඒවත් එක්කාසු කරගෙන දැන් අපි මේ විලාවේදී ධර්ම සාකච්ඡාවක් පැත්තට හැරෙමු අද තව මට විනාඩි 10ක විතර කාලයක් මේ පින්වතුන් වෙනුවෙන් යොදා ගන්න පුළුවන් ප්‍රශ්න තිබෙන්නා වූ දේවල්ට අපි මේ අනුසාරයෙන් තේරුම් ගන්නට මේ ප්‍රශ්නානුසාරයෙන් ධර්ම කරුණු ටික විස්තර කරගන්න තවත් තියෙනවා. මම විශ්වාස කරන මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ ඉඳලා අසාගෙන ඉන්න නිසා මේ ටික මේ පින්වතුන්ට වැටහෙනවා තේරෙනවායි කියලා. හැබැයි මේ ධර්ම දේශනාවල් ඔය ඉන්ටර්නෙට් එකේ දැම්මයින් පස්සේ මේක අහන්නත් ඕනේ වෙන්නේ මේවා පිළිබඳව අවබෝධයක් තිබෙන්නා වූ මේවා පිළිබඳව හැඟීමක් තිබෙන්නා වූ මේවා පිළිබඳව හිතීමක් කරන්න පුළුවන් මේවාට හොඳ අධ්‍යාවෙන් හිත යොදලා තේරුම් ගන්න උත්සාහයක් කරන්න ආවයි විතරයි. හැබැයි අනිත් අයට මේක ඇවිල්ලා නිකන් කලකිරීමකටපත් වෙලා බහැලා යන්න පුළුවන්. ඒකයි අවසානයේ වෙන්නේ. නමුත් අපි මේ මේව අහන පින්වතුන් නම් බොහෝම කාලයක් තිස්සේ ඉඳලා මේ ප ဋ ාණය තේරුම් ගන්නට මහන්සි ගන්න උත්සාහ කරන්නා වූ පිරිසක්. ඒක හරියට කියනවා නම් බලන්න මේ අහසේ අකුණු පුපුරනවා. ඒ අහසේ අකුණු පුපුරනකොට ඒ අහසේ අකුණු පුපුරන එකේ මේ තියෙනවා මේ ආලෝක පහල කරන්නා වූ ගතියක්. මහා පොඩි නෙවෙයි විශාල ආලෝකයක් ඇති කරන ගතියක් තියෙනවා. සද්දයක් හදනවා. සද්දයයි ආලෝකයයි ඒතරක් නෙවෙයි. ඒක කොහේ හරි ඇදගෙන යනවා මහා බලයක් නිෂ්පාදනය වෙනවා. ඔය ඔක්කොම ටික තමයි එතන තියෙන්නේ. දැන් එක තැනක පහළ වෙනවනේ මහා බල ගොඩක්. ඔය පිළිබඳව සාමූහික දැනුමක් නැති වුණාම කෙනෙක් එතෙන් ඒ සිද්ධියේදී අකුණු හඬ ගැන විතරක් විස්තර කරන්න පුළුවන්. තව එක්කෙනෙක් ඒකෙන් ලැබෙන ආලෝකය විහිදිලා යන මහා ආලෝකයේ ගින්දර වගේ එක ඉස්සර කරන්න පුළුවන්. එක්කෙනෙක් හඬ අනිත් එක්කෙනා ආලෝකය අනිත් එක්කෙනා ඒකේ තිබෙන ශක්තිය. ඔය විදිහට විස්තර තුන් පැත්තක් තියෙනවා. එක තැනක තිබෙනවා මහා විශාල ගොඩක් රංචුවක්. බුදුරජාණන් වහන්සේ ඒ වගේ මේ එකම තැනක පහළවන්නා වූ ධර්ම ස්වභාව මහා රංචුවක ඔවුනොන්ට පත්‍ය වෙන පිහිට වෙන ආකාරය තමයි මේ දැක අවබෝධ කරගෙන තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම සරියුත් මහරහතන් වහන්සේගේ ඒ තථාගතයන් වහන්සේ ලබා දීපු ධර්ම න්‍යායට අනුව තමයි උන්වහන්සේත් හිතන්නේ මෙනෙහි කරන්නේ මේ ටික අපිට කියලා තියෙන්නේ තව මහ සාර ධර්ම පරාසයක් තිබෙනවා. හැබැයි ඒව සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැත්තේ අවබෝධ කරගන්නට තරම් සුදුසු නුවණ තියන අය එකක් අඩුවක තථාගතයන් වහන්සේ හා සමාන නුවණක් තියෙන්න ඕනේ අනිත් එක තමයි සත්‍යයන්ට සසර දුකින් මිදෙන්න මේ ටික හොඳටම ප්‍රමාණවත් වෙන නිසා සත්‍ය කරුණාව නිසා උන්වහන්සේ අවබෝධ කරගන්න බැරි දේවල් දේශනා කරන්නේ නැහැ. හසු කරගන්න බැරි දේවල් දේශනා කරන්නේ නැහැ. දැන් මේ තියෙන ටිකක් කොච්චර අමාරුවෙන්ද මේ මිනිස්සුන්ගේ හිත් වලට යන්නේ. ඒක නිසා තවත් තියෙන එකක් අපිට තේරුම් ගන්න මේ පින්වතුන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. අපි මේ වෙලාවේදී මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාට මේ උතුම් ගාම්භීර වූ ධර්මයේ තව තව හොඳින් තේරුම් අරගෙන වටහාගෙන ඒ වාගේම විදර්ශනා වශයෙන් මෙනෙහි කරලා ඒ වගේ තිබෙනා වූ ලක්ෂණ අවබෝධ කරගෙන සංසාර දුකින් මිදලා නිර්වාණ ධාතයෙන් සැනසෙන්න ලැබේවා කියලා මේ උතුම් ධර්මය නිවන් පිණසම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සායන අත්සප්‍රමාණ පිං හොඳයි එහෙනම් කල්යන මිත්‍රින් තව අවස්ථාවක් තියෙනවා ප්‍රශ්නය කීපයකින් එකතු වෙන්න පෙරවන් සර්මයි මගේ ප්‍රශ්නය තමයි අපේ මේ අහගෙන ඉන්න පින්වුතුන්ට මේවා හිතට යනවාද මේ කියනකොට මේ කුසල ධර්ම අකුසල ධර්ම අභ්‍යාපත ධර්ම කියන කොටස අපේ නිතරම ප්‍රශ්න අහන පින්වුතුන් නෙවෙයි සමහර ඔය අපේ මේ ධර්ම මණ්ඩලයේ ඉන්නවා බණ පොත් කියන ඊළඟට ධර්මයේ පැත්ත පිළිබඳව පරාසය ගැන හිතන, ඒව ගැන ප්‍රශ්න අහන, ඒව ගැන හිතලා තව දැනුවත් වීමට මහා සංසිධර්ම. ආයෙත් එහෙම දැනුමක් තියන අය ඉන්නවා. සමහරකට ඉන්නවා අඩුපාඩු, ඒ කියන්නේ ධර්මයේ කියවලා කියවන්නේ නැතුව ඒ වගේම ටිකක් ඒකේ අඩුපාඩු නිසා ටිකක් තැන් තැන් වල හිත හැප්පෙන. ඉතින් එක එකන මට්ටමනේ ඉතින් ඒක නිසා අපි මේ වැඩි සද්දබද්ද නැතිව ඉන්නා වූ පින්වතුන් ගේ තමයි අපි මේක අහන්නේ කොහොමද මේ පින්වතුන්ට ඒක දැනෙන්නේ කියලා. සර්වන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ඔබ වහන්සේට নমස්කාර පූර්වකව මේ ප්‍රශ්නේ අහන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා මේ මේ දේශනාවේ සඳහන් වුණා නිශ්චේ ප්‍රත්‍යක්ක සහජාත අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත අත්තා විගත කියන හයක් යෙදෙනවා කියලා. එතකොට මේ හය එකට ඉඳගෙන වෙන වෙන වැඩ කරනවා කියලා. ස්වාමීන් වහන්සේ එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. තේරුණාද දන්නේ නැහැ. ඔව්. තේරුණා. මේ කියන්නේ ඒක හැබැයි මේ දැන් අපි මේ ප ဋ ාණ විස්තරය හරි විශාලයි. ප ဋ ාණ විස්තරය හරි විශාලයි. මේකෙත් අපි මේ මම තෝරාගෙන තියෙන්නේ මේ පින්වතුන්ගේ හිත්වලට අසු කරලා දෙන්න පුළුවන් ප්‍රදේශයන් සහ ක්‍රමයන් පමණයි. ඔක්කොම නෙවෙයි. මේකේ විභංග වාරයේ තමයි අපි මේ කතා කරන්නේ. අපි මේ විභංග වාරයේ කියන කොටස යටතේ තමයි මේ වීති ගැන කතා කරන්නේ. අපි හිතමු කවුරු හරි කෙනෙක් බෝධියක් ළඟට ගිහිල්ලා හොඳට මල් ටිකක් තියලා වන්දනා කරනවා හොඳට ගාථා සජ්ජායනා කරමින් වන්දනාමාන කරනවා. ඒ වන්දනාමාන කරනකොට ඒ වෙලාවේ එයාගේ හිතේ මහ විශාල බලවත් කුසල ධර්ම සමූහයක් පහළ වෙනවා සිත් පහළ වෙනවා අපි හිතමු එයා සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරිකම හිතෙන් එයා වන්දනා කරනවා කියලා. එයාගේ හිතේ පහළ වෙනවා කුසල ධර්ම රංචුවක්. චෛතසික ධර්ම 33ක් විතර පාවිතම වෙනසේම සිතක් තියෙනවා. ස්කන්ධ වශයෙන් නාම ධර්ම හතරක් වැඩ කරනවා. වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, සංස්කාර වශයෙන් චේතනා මූලික අනිත්‍යයිසකේ තියෙනවා, විඥාන වශයෙන් හිත තියෙනවා. එයා දැන් ඒ එක්කම එතන තිබෙනවා චිත්තජ රූප සමූහයක් පහළ වෙනවා. ඒ පහළ කරන බෝධියට වන්දනා කර කර ගාථාකේ කියා ඉන්න වෙලාවේදී ඒ සිත්වලට අනුකූලව චිත්තජ රූප සමූහ පහළ වෙනවා. එයාගේ ඇඟේ අත් දෙක හරවාගෙන ඉඳීම, වචනේ සජ්ජායනා කිරීම, හඬ ඊළඟට ශරීරයේ පැත්තට හරවාගෙන පැවැත්වීම, ඉඳගෙන ඉඳීම ඔක්කොම තුළ තියෙනවා චිත්තජ රූප සමූහයක් පහළ වෙනවා. ඒ චිත්තජ රූප ටික ඔක්කොම අව්‍යාකෘතයි අනිත් ඒවා කුසල ධර්මයි. ඒ වෙලාවේ ඒ පහළවන්නා වූ චිත්ත චෛතසික ධර්ම සමූහය එකිනෙකාට එකිනෙකාට උදව් කර ගැනීම වශයෙන් හේතු භූත වෙන නිසා කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙනවායි කියලා. ඊළඟට ඒ ධර්ම සමූහය ඔවුනොවුන්ට පසුපස වශයෙන් නැතුව ඉස්සෙල්ලා පහළ වෙන්නේ නැතු පහසේ පහළ වෙන්නේ නැතු එකට උපදීන් වශයෙන් ක්‍රියාත්මක වෙන නිසා කියනවා සහජාත ප්‍රත්‍ය වැඩ කරනවා කියලා. එතකොට සහජාත ප්‍රත්‍යක් තියෙනවා එක වෙලාවේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයත් තියෙන එක වෙලාවයි. ඒ වගේම තමයි නිස්සෘ ප්‍රත්‍යය තියෙන එක වෙලාව. සහජාත නිස්සෘ ප්‍රත්‍යය. ඇත්ත වශයෙන්ම ප්‍රත්‍යය මේ සහජ මේ නිස්සෘ ප්‍රත්‍යය තියෙන ආකාර දෙකක්. එකක් තමයි මේ සහජාත නිස්සෘ ප්‍රත්‍යය පුරජාත නිස්සෘ ප්‍රත්‍යය කියලා. ඒක එකක් මම කියන්නම්. නිස්සෘ ප්‍රත්‍යය කියලා කියන්නේ එකටම ඉපදීම වශයෙන් ඕනෝන්ට පිහිට වෙනවා කියන එකයි. ඊළඟට තවත් එකක් ඒක තියෙනවා දැන් එයා අර බෝධිය දිහා බලනවනේ බෝධිය දිහා බලනවා ඒ බලනකොට ඒ බලන්ත බලන්ත පිහිට වෙන්නේ ඉස්සර වෙලා පහළ වෙච්ච ඇස් දෙක වඳින්ට පිහිට වෙන්නේ ඉස්සර වෙලා පහළ වෙච්ච ශරීරය එතකොට එතන තියෙනවා පුරිජාත නිස්රේපත්තිය මේ අපි අද කියාගෙන ගියේ සහජාත නිස්සේපත්තිය. එතකොට එක වෙලාවේ සහජාතනි සහජාතපත්තිය තියෙනවා, අඤ්ඤමඤ්ඤ පත්තිය තියෙනවා, නිස්සේපත්තිය තියෙනවා. ඊළඟට එකට සම්පයුක්ත ස්වභාවය තියෙනවා. ඊළඟට චිත් සිතක් තියෙනකොට චෛසිකක් තිබෙනවා, චෛසික තියෙනකොට හිත තියෙනවා. ඒක නිසා අති පත්තිය තිබෙනවා. ඒ චෛතසික ගියේ නැති නිසා හිත යන්නේ නැහැ, හිත ගියේ නිසා චෛතසික යන්නේ නැහැ. ඒ නිසා අවිගත පත්‍යක් තියෙනවා. ඒ එක වෙලාවෙදීම ප්‍රත්‍ය ශක්ති ප්‍රත්‍ය ගුණ ප්‍රත්‍ය ස්වභාව ධර්ම හයක් එක වෙලාවෙදී ඔය කියනා වූ අවස්ථාවේදී පහළ වෙනවා. ඒ කුසල ධර්ම වශයෙන් කතා කරන වෙලාවෙදී. හැබැයි ඔකේ අඩු වැඩි වෙනවා විපාක ධර්ම ගැන කතා කරනකොට ඕක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. ඉතින් ඔය කිව්වේ එක විදියක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක තවත් ඕලාරික උපකාරයක් හැටියට මේ උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ගහක් තියෙනවා ඒ ගහ ඒ ගහේ හේවණක් තියෙනවා එතකොට ගහේ අතු තියෙනවා. ගහේ ගෙඩි තියෙනවා. එතකොට මිනිස්සේ ලිමේදලා මිනිස්යාට හරකෙක් අයින් දෙනවා. එතකොට ඒ මිනිස්යා මොකද කරන්නේ? ඒ ගහට නගිනවා. ගහට නැග්ගම එයා ඉන්නේ ගහේ. දැන් වාඩි වෙලා ඉන්නේ ගහේ අත්තක. එතකොට ඒ ගහ එක වෙලාවේ වැඩ කීපයක් කරනවා. එකක් තමයි එයාට ඉඳ උදව් කරනවා. හරකා නින්දා ආවා ඒක නිසා එයාට ආරක්ෂාවට උදව් වෙනවා. පිහිටා ඉන්න උදව් වෙනවා. වාඩිලා ඉන්න ආරක්ෂා වශයෙන් ආරක්ෂාව සපයනවා. ඊට පස්සේ අවුව නැහැ. ගහේ මේ හෙවණ එයාට තියෙනවා. ඊළඟට එයා ගෙඩි කඩාගෙන කනවා. ඒ අවස්ථාවේදී එයාට කෑම වශයෙන් පිහිට වෙනවා. ඒ වගේම තමයි එයාට ඉතින්දලා වටපිටාව හොඳට බලා ගන්න පුළුවන්. ඒක නිසා දුරපේන්ට නොපෙනෙනා වූ දේවල් පෙනීම වස්ස පෙන බලා ගන්නටත් ඒ ගහ උපකාරන. දැන් බලන්න ඉඳීම සඳහා උපකාර වෙනවා, හේවනට උපකාර එක වෙලාවෙම ආරක්ෂාව සපයා දෙනවා, කෑම ලබා දෙනවා. ඔය ඔක්කොම ටික එක එක වෙලාවෙ සිද්ධ වෙන දේවල්. ඒක නිසා ඔන්න ඔය ඔය විදිහට එක වෙලාවේ පහළවන්නා ධර්ම ටික සහජාත ධර්ම ලක්ෂණ වශයෙන්, ගුණ වශයෙන්, නිස්සේ ධර්ම ගුණ වශයෙන් ඊළඟට සංපයුත්ත ගුණ වශයෙන් ඊළඟට ඔය අත්‍ය අවිගත ධර්ම වශයෙන් අඤ්ඤමඤ්ඤ වශයෙන් පිහිට වෙනවා සහ ක්‍රියාත්මක වෙනවා ඒක ඒ විදිහට වෙනවා ඒකයි මම අර මතක් කරේ පෙරවසර හොඳයි තවත් කාට හරි යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද ඉදිරිපත් කරන්න අවසර ස්වාමීන් වහන්සේ මේ ස්කාලින් ස්වාමීන් වහන්සේ අපේ ප්‍රශ්න නම් අපිට නම් දැන් අර සෑහෙන මේ බොහෝ දුරට එහෙම මේ ලොකු තේරුමක් තිබුණ නැහැ මුලදී කෙනෙක් කරපු නිසා අපිට යම් කිසි වටහා ගැනීම ශක්තියක් දැන් ඇති වෙලා තියෙනවා අනිත් අයගේ තත්ත්වය මම දන්නේ නැහැ මේකේ සෑහෙන අපිට ප්‍රයෝජන තුනයි කියන්නේ කලින් ආරපාර මේ පටිගත කරපේවා තියෙන නිසා අර ඒ කියලා තියෙන කරුණු තව ඉදිරියේ කරුණුත් එක්ක ඉදිරි යට ඉගෙන ගන්න පහසුවක් කියලා තියෙන ඇත්තන ප ဋ ාණයට මේ ප්‍රවිෂ්ටයක් අරගන්න බැරි කමක් තිබුණා අපිට මුලදී සෑහෙන උත්සාහ ලොකු ඡායක් දැරලා අපිට ප ဋ ාණයේ ප්‍රවිෂ්ටයක් අරගන්න බැරුව ගියා. ප ဋ ාණයේ අභිධර්මයටත් එහෙම තමයි. මුලයි ඉතින් අර ඒ අස්සට ගියායින් පස්සේ අර අමාරුම කාර්යය කියලා හිතාගෙන ඉන්නේ මන් දෙන්නේ අර මුල ඒ කොහොමද අස්සට පොඩ්ඩක් හරි ඔළුව දාගන්නේ කියන එක. ඒක එහෙම ගියාන් පස්සේ තනිය මතපත ගහ ගන්න පුළුවන් කමකුත් කියන වැරදිලා හරි. හැබැයි ඉතින් ඒක අර අස්සට යොමු කිරීම ස්වාමීන් වහන්සේගෙන් උනායි කියලා හිතන මේ කියන කවුරුත් අපිට සෑහෙන තේරෙනවා ප්‍රශ්න නැතුව නෙමෙයි ස්වාමීන් වහන්සේ තියෙනවා ඒකට අර ඉදිරි මම හිතනවා අර කියන්නේ අපේ තියෙන උනන්දු වැඩි කරගුණොත් තව කාලයකට වැඩිපුර යොමු වුණොත් යොමු කරගත්තොත් ඒවත් තේරුම් ගන්න පුළුවන්කම තියෙයි කියලා මේ ප්‍රශ්නයක් ඇතිද ස්වාමීන් වහන්සේ දැන් ඔය දැනුත කලින් ස්වාමීන් වහන්සේ ඉස්තර කරපු විදියට බෝධියක් හරි දැන් ගොන්නරි සෑයට හරි ගියාම අපි වඳිනවානේ වඳිනකොට සමහර වෙලාවට මම දැකලා තියෙනවා ඒ දැන් එනවා මේ විදේශ සංචාරක කවුරුන් එනවා ඒක බලනවා ඒ බැල ඒගොල්ලන්ට දන්නේ ඒක ලස්සනයි කියන අදහස මල් කියන දැන් මල් ටික තියලා එහෙම මල් ලස්සනයි කියන දැන් මට හිතෙනවා උඟට ලෝභ සිත් තමයි ඒගොල්ලන්ට ඇති වෙන්නේ දැන් ওই ලෝභ සිත්ම මේ අපි වන්දනා කරන අයටත් ඒ කියන්නේ ලස්සනයි කියලා හිතුවොත් ඒ ඒ කොහොමද යන්නේ කුසල් හිතක් හැටියට කියලා මට නිකන් ගැටුමක් ආවා. එතකොට ඒක පළවෙනි මේක හිතුණා ඒ කියන්නේ හිතේ කොයි කුසලයක් වෙන්න නම් ඒ වඳින එක හරි ඒ රුවන් වැලිසෑය වඳින එක හරි ඒ බෝධියක් වඳින එක හරි කොහොමද කළ යුත්තේ කියන එක එතකොට අපිට ඥාන සම්ප්‍රයුක්තව හිතන්න ඕනේ වගේ එකක් තිබුණා. ඒක අර නැත්නම් අපිත් අර ලෝභයෙන්ම අනිත් එක්කෙනා ලස්සන අර මේ කියන්නේ කියන්නේ ධර්මය නොදන්න කෙනෙක් ලස්සනයි කියලා හිතන විදියටමද අපිත් ලස්සනයි කියලා හිතනකොට ඒකකොට අපේ අපිත් අර ලෝභ සිතක් නෑන්නේ අකුසල සිතක් නෑන්නේ කියන එකක් වගේ තමයි එහෙම තේරුනේ. එහෙම ඒකත් එහෙම කුසල සිතක් ඒ වගේ කුසලයක් කියන්නේ කොහොමද වඩව ගන්න කියන එක හරියට මට පොඩ්ඩ පැහැදිලි දෙන්න පුළුවන් අහනවා. ඒක තව ප්‍රශ්නයක් වුණා. ඒකට ස්වාමීන් වහන්සේ මේක මම සතර මහ භූතයෝ කියලා ගත්තොත් දැන් මේ හැම එකෙම පොදුවේ සාධාරණව තමයි කතා කරලා තියෙන්නේ. එතකොට ධාතුන් වහන්සේ කියලා කිව්වත් ඒ සතර මහා දූත් මේ භූතවලත් වෙනසක් තියනවාද කියලා එතකොට හිතෙනවා. එතකොට ඒකේ තියෙන බලය මොකද්ද? අපි මේ වන්දනාමාන කරපුවාම අපිට එම ලොකු ආනිසංශයක් ලැබෙනවා. ඒ පරිහරණය කරපු හිතේ ශක්තිය නිසාද ඒකේ බලයක් තියෙන්නේ. නැත්තම් ඒ දැන් නැත අපේ හිතේ ඇතිවන චේතනාව නිසාද මේක සෞරක්ෂණ මානසික ධාතු කියන මේක අපේ හිතේ ඇතිවන චේතනාව නිසාද ඒකේ බලය වැඩි වෙන්නේ කියන එකක් තේරෙනවා නැත්නම් විදර්ශනාවකට වගේම ගන්නවා නම් තේරෙනවා එතකොට මේකෙත් අපේ හිත නිසා ඇතිවන දෙයක් නිසා තමයි මේ රූපය බලවත් වෙන්නේ වගේ එකක් තමයි තේරෙන්නේ ස්වාමීන් වහන්සේ මේක මම තේරුම් ගත්තා හරියද නැත්නම් වැරදිද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕන හොඳ ස්වාමීන් මේ එකක් මට අපේ මේ බ්‍රූනෝ මහත්තයාටයි අපි හැම කෙනාටම කියන්න පුළුවන් වනකාරණේ තේරුණා හෝ වේවා නොතේරුණා හෝ වේවා නිදහස්ව හිතන එක නම් හරියම වටිනවා. ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ওই විදිහට හිත හිතා හිත හිතා යනකොට ඔකට හොතට මේ පෙඟිච්ච උත්තර හම්බ වෙනවා අපිට. සමහරු බයයි. බය කියන්නේ එකක් තමයි සංස්කෘතික වශයෙන් පහරවදී කියලා. පව් සිද්ධ වෙයි කියලා. අපිට හිතන්න හොඳ නැහැ අපෝ කියලා අතහැර දානවා. ඕක ඕක උතෙන්ට උත්තර ගැනීම නෙවෙයි. හැබැයි හිතන එක හොඳයි කියලා කියනවා. ඔන්න එකක්. ඇත්ත වශයෙන්ම ඔය අනුරාධපුරේ වන්දනා කරන්න ගියයින් පස්සේ ওই වන්දනා කිරීම මහත්තයා මේ වන්දනා කිරීම ආකාර කීපයකටම සිද්ධ වෙනවා. මම ඒකේ ඔක්කොම යන්නේ නැතුව එකක් කියන්නම්. වන්දනාවේදී දානමය පින්කම සිද්ධ වෙනවා, මානනය සිද්ධ වෙනවා. අනිත් එක තමයි සීලමය පින්කම සිද්ධ වෙන විදිහට වඳින්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රඥාව වැඩෙන හැටියට විඳින්න පුළුවන්. මම ඒ තුන විතරයි මේ වෙලාවේ ගන්න. දානමය හැටියට වඳිනවා කියලා කියන්නේ මම මේ වෙලාවේදී මගේ සම්පූර්ණ අවධානය කාලය වන්දනාවට යොදලා මං මොනාහරි මල් තියනවා නම් ඒ මල් පූජාව කියලා කියන්නේ දානයක් අතහැරීමක් වියදම් කරලා ළඟ ඉඳලා දුර ඉඳලා ගිහිල්ලා පැන් ගහලා ශ්‍රමයයි කාලයයි මලුයි මහන්සියයි ඔක්කොම දාලා මම මම ඒ දානයක් හැටියට පූජාවක් සිද්ධ කරනවා වන්දනා කරනවා එතකොට නිකන් ඒක තියෙන අතහැරීම් වශයෙන් මේ වන්දනා කිරීම. දැන් දානීය අලෝභය මුල් කරගත්තා. ඊළඟට තියෙනවා මෙහෙම. අම් මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඕන මේක ගරු කිරීම යහපත් දෙයක් ශ්‍රේෂ්ඨ කෙනෙකුට වන්දනා කිරීම, ගෞරවමාන කිරීම ඒක උතුම් දෙයක්, ඒක හික්මිය යුතු දෙයක්. ඒ විදිහට හිතලා ඔන්න මේ එතන බොහොම ගෞරවාන්විත ගිහිල්ලා බොහොම තැම්පත් වෙලා කය සංවර කරගෙන ඇස් දෙක සංවර කරගෙන හිත සංවර කරගෙන අර নমස්කාර කරනකොට එතනදී සංවරය මුල් වෙලා සීලමය පින්කම සිද්ධ වෙනවා වන්දනා කිරීම තුළ. එකක් තමයි ඉස්සෙල්ලා දානමය වශයෙන් මුළුණා අනිත් එක තමයි සීලමය වශයෙන් පින්කම සිද්ධ වෙනවා. දැන් එතනදී හිතනවා මම මෙතනදී නරක විදියට හැතිරෙන්න හොඳ නෑ දුවන්ට හොඳ නෑ හූපියන්ට හොඳ නෑ ඊළඟට මම මෙතන වාඩි වෙනකොට මේ විදියට වාඩි වෙන්න ඕන වඳිනකොට මේ විදියට වඳින්න ඕන කියලා එතන හැම වෙලෙම සංවර සීලී ස්වභාවය ඒ වන්දනා කිරීම තුළ මතු කරනවා ඒක ගෞරව කිරීමක් ඒක එතකොට ඒ වන්දනා කිරීම තුළ සීලයක් වැඩෙනවා අනිත් එක තමයි මේකෙදී මේ මේ සියලු දේවල් මම මේ සිද්ධ කරන්නේ වන්දනාව මේ සසර දුකින් මිදලා යන්ටයි නිවන් අවබෝධ කරගන්ටයි ඒ විදිහට මෙනෙහි කරනවා සහ එතන තිබෙනා වූ දේවල් අනිත්‍ය වශයෙන් මලත් අනිත්‍ය වශයෙන් පහනත් අනිත්‍ය වශයෙන් සමනුත් අනිත්‍ය වශයෙන් සියලු දේවල් එන යන යත් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. එතකොට ප්‍රඥා වැඩෙන භවනා මනසකාරය සිද්ධ වෙනවා. සීලමේ වශයෙන් දානමේ වශයෙන් සීලමේ වශයෙන් භාවනා වශයෙන් තුනින්ම ඕක වැඩෙනවා එකක් මුල් වෙනවා. අනිත් එක තවත් ඔකේ එක ක්‍රියාවක් තුළ මහ ගොඩාක් ධර්ම පරාසය තියෙන ඇත්ත වශයෙන්ම ඕක මේ එක වෙලාවක මම වෙන වෙලාවක කියලා දෙන්නම් එක තැනක තිබෙනවා මහ විශාල ගොඩක් ධර්ම සමූහයක් ඒවා එක එක පැත්තකට එක පැත්තකට කඩා කියා ගන්න බැරි එකයි ඔක තියෙන්නේ. ඒක ලෞතර බුදුරජාණන් වහන්සේ කරලා තියෙන සරියුත්සාමි වහන්සේ සිද්ධ කරලා තියෙන. අපිට එක තැනක තිබෙනා වූ ධර්ම රාමුව අයින් කර ගන්න බැරි එක තියෙන්නේ. වෙන් කර ගන්න බැරි එක තියෙන්නේ. තව එකක් තියෙනවා අර වන්දනා කරන වෙලාවේදී අපි අරමුණු කරනවනේ. ඒ අරමුණු කිරීම එක එක්කෙනාගේ හිතේ හැටි හැටියට වෙනස් වෙනවා. සද්ධාව තියෙන එක්කෙනාට රුවන්වැලි චෛත්‍ය රාජානන් වහන්සේ පුදුම ශ්‍රේෂ්ඨ වස්තුවක්. ඒ සද්ධාව තියෙන එක්කෙනාට ධර්මයේ දැනුම තියෙන එක්කෙනාට රුවන්වැලි සායගාවට ගියාම දැනෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ඇතුළු වැඩ ඉන්න හැඟීම. එහෙම නැත්නම් උන්වහන්සේ මේ ධාතුන් වහන්සේ මේ ගිය සතිය උන්වහන්සේ පිරිනොම් පෑවේ මේ ගිය සතිය තමයි මේ ධාතුන් වහන්සේ. අන්න ඒ වගේ ළඟ හැඟීමක්. අනිත් එක වස්තුව වශයෙන් අනුරාධපුර රංගදිකායේ චෛත්‍ය විශාලයි. ඒ විශාල වස්තුව නිසා ඒකෙන් හිත ලොකු කරලා දෙනවා. මේ බුදු වස්තුවකට අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ නමකට වඳින්නේ කියලා. ඒ සද්ධාව නිසා. ඒ සද්ධාවෙන් එයා සද්ධාවයි බුදුරජාණන් වහන්සේ ගැන පිළිගැනීමයි ධර්මයේ පිළිගැනීමයි අතර හරි ගොඩක් තිබෙනවා. ඒකට උපකාර වෙන්න පුළුවන් ගුණ ස්වභාවයක් ඒ චෛත්‍යරාජන් වහන්සේ ගාවත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශක්තිය තමයි තියෙන්නේ. සමාගය තුල තියෙන්නත් ඕනේ අනිත් ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඒ ධාතුන් වලත් ඒ ගුණේ තියෙන්න ඕනේ. ඒ දෙකේම තියෙන්න ඕනේ. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ඒ ධාතු වල තිබෙනා බලය, ඒ චෛත්‍යරාජන් වහන්සේගේ බලය තිබුණත් කෙනෙකුගේ හිතේ පිළිගැනීමක්, ශ්‍රද්ධාවක් නැහැ. එයා හිතන්න පුළුවන් මේ gadol වලින් මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්නේ නැතුව අහවල් දෙයකට මේ ගොඩ කරලා තියෙන්නේ. ඒ ඇවිල්ලා දෘෂ්ටියෙන් හිතන අච්චර ගුණස්කන්ධයක් තිබෙනා වූ කෙනාට ගුණේ දැකීම වශයෙන් එතෙන්ට ඇක්සස් වෙන්න එකතු වෙන්න බෑ. ඒක නිසා එයා මේ ඒක හදලා තිබෙනා වූ ඒ තථාගතයන් වහන්සේගේ ගුණ නෙවෙයි හිතන්නේ ඒක හැදිලා තිබෙනා වූ වස්තුව වෙනත් ගුණ නැති මිනිස්සුන්ට සම්බන්ධ කරලා බැලීම. ඒක එයාගේ හිතේ හැටි. ඒක නිසා සෞසිද්ධ වෙනකොට පොඩි පහේ වුව නෙමෙයි සිද්ධ වෙන්නේ. මහා විශාල ගොඩ ගොඩවල් මහා කඳන් වශයෙන් සිද්ධ වෙන්නේ. මහා විශාල බරපතල ඒවා සිද්ධ වෙන්නේ. හිතේ හැටියට ඒ වගේම තමයි සද්ධාවන්තයෙක් කෙනෙක් ගිහිලා උතන වඳිනකොට එයාට ලැබෙනා වූ කුසල්වල ප්‍රමාණය ඒ වගේම තිබෙන්නා වූ ඒ අවබෝධය නිසා වඳින වැඩිම නිසා කරන මේ ඒ নমස්කාර නිසා සිද්ධ වෙන ඒ කුසල් සිත්වල බලයයි නොදන්නාකම නිසා ගිහිල්ලා ඔළුව ගහය ගැනීමෙන් කරගන්නා වූ විපතයි කියන්නේ අහස පොළොව වගේ වෙනස්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අරමුණු කිරීම වශයෙන් පුදුම ශ්‍රේෂ්ඨ වස්තුවක්. කවදාකවත් බුදුරජාණන් වහන්සේ අපි මේ බුදුරජාණන් වහන්සේ අපෙන් වන්දනා ගන්නට නෙවෙයි බුදු උනේ ඒක අර සතාගතයන් වහන්සේ සත්වයන්ට පින් සිද්ධ කර ගැනීමට මහ විශාල ಗುಣ ආරම්මන අරමුණක් හැටියට ලෝකේ පහළ වෙලා උපකාර වුණා. ඒ ටිකම උන්වහන්සේ පිරිනමන් පෑවත් මාව දැකපු නැති සත්වයන්ට තථාගතයන් වහන්සේ දැකපු නැති සත්වයන්ට මතකයෙන් අතීතයේ මේ වගේ ශ්‍රේෂ්ඨ උත්මෙක් වැඩ හිටියා අතීතයේ මේ වගේ පිහිට වෙච්ච උත්මයෙක් වැඩ හිටියා කියලා අතීතයේ පහළ වෙච්ච ලෞතර බුදුරජාන් වහන්සේගේ ගුණ ධාතුන් වහන්සේලා හරහා තමන්ගේ හිතට අරමුණු කරගන්න වඳින්ට ඒ බුදුරජාන් වහන්සේට වඳිනවා හැටියට අඳින්ට පුදන්ට තමයි අර සතර ස්ථාන වෙන් කරලා තියෙන බුදු බුද්ධ ගයාව බරණැසි සිපතනය ඊළඟට ඔය රාත භූමිය ලුම්බිනිය ඊට පස්සේ පිරිනුවම් පාප ස්ථානෙ. අනිත් එක ධාතුන් වහන්සේලා විසිරෙන්ටත් අදිස්ථාන කරේ ධාතුන් වහන්සේ නමක් ඉන්නවායි කියලා අපි උක රහතින් නෙවෙන්නේ තියෙන්නේ. ධාතුන් වහන්සේ නමක් ඉන්නවා කියන බව දැනගන්න ඕන. කාගේ ධාතුන් වහන්සේලාට වහන්සේලාද මේ තථාගතයන් වහන්සේ. ඒ ඒ තථාගතයන් වහන්සේගේ ਸਰවච ධාතුන් වහන්සේ කියන නම දැනගෙන ඒකත් එක්ක තමයි මේ පුදුම හැඟීමක් ඇති වෙන්නේ. ওই ධාතුන් වහන්සේලා ශ්‍රද්ධාව නැති අයගේ ගාව තියෙන්නේ ඒක වැඩකුත් නෑ යාට. අනිත් එක නිකාමයේ සල්ලි තියනවා කියලා අල්මාරි කබඩ් හොඳට දාලා තියනවා කියලා පරණ වලව්වක් වගේ ගයක් තේනවායි කියලා ඔහොම තිබුණු පළියට ඔය වගේ ධාතුන් වහන්සේලා පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වැඩක් නැහැ. ඒක නිසා තථාගතයන් වහන්සේ ධාතු විසිරෙන් අදිස්ථාන කරලා තියෙන්නේ මාව දැකපු නැති සත්වයේ අනාගතයේ පහළ වෙනවා. ඒ අයගේ හිතවල කුසල් වැඩෙන්න මේ වස්තු උපකාර වේවා කියන එක අදිස්ථාන කළ තමයි උන්වහන්සේ ඒ ධාතුන් වහන්සේලා විශේෂයෙන් අදිස්ථාන කරේ. ඒක සිද්ධ වෙන්නේ නැති තැනකට ධාතුන් වහන්සේලා දක්න. ඒක නිසා මහත්තයා සීලේ වශයෙන් වැඩෙනවා, සමාධිය වශයෙන් වැඩෙනවා, දානයේ වශයෙන්, සීලේ වශයෙන්, ප්‍රඥා වශයෙන් වැඩෙනවා. ඒක කරන විදිහ හැටියට වස්තුවේ තිබෙනවා ගුණ ස්කන්ධ ස්වභාවයක්. ඒ වගේම තමයි කරන කෙනාගේ හිතෙත් තිබෙනවා ඒක පිළිබඳව අරමුණු කරන ස්වභාවයක් ඒ කීපෙම හේතු වෙන අනිත් එක තමයි සිත්තල බලය අනුරාධපුරේ චෛත්‍ය රාජන් වහන්සේ ළඟට ගියාන් පස්සේ තිබෙනවා මේ ඒකේ තියෙන පිහිටීම ඒ ආනුභාවය ඕනෑම මිනිසෙකුට හිත වෙනස් කරගන්න මහ බලයක් තියෙනවා. එතකොට ওই මිනිස්සු එතෙන්ට ගිහිල්ලා කවුරුවත් කවුරුවත්ම මිනිස්සෙක් අති අත්ද්ද බලම පෞකාර හිතක් තියෙන කෙනෙක් කැරෙන්න කවදාකවත්ම ඔය ඕකේ වාතයේ අත් දෙක එකතු කරගෙන කෙනෙකුට ශාප කර කර වෙන සේවා නැසේවා මිය යාවා ලෙඩ වේවා ඔහොම කිය කියා කවදාකවත් කෙනෙක් කියන්නේ ඒ ඔක්කොම හිතෙන්නේ අනේ මේ වගේ අවස්ථාවක මේකව හිතන්න හොඳ නෑ තමන්ගේ පරම වෛරක්කාරයාට උනත් ඉතින් මේ මට මේ මිනිස්සයාගෙන් නිදෙන්ට ලැබේවා කියලා හිතා ගන්නව හැරෙන්න ඒ මනුස්සයට අනර්ථයක් වේවා කියලා ওই චෛත්‍ය වටේ හිත හිතා යන්නේ ඒක නිසා මිනිස්සුන්ගේ හිත සුද්ධ වෙන ස්ථානයක්. ඒ සුද්ධ වෙවි මිනිස්සුන්ගේ හිත සුද්ධ වෙවි පිරිසුදු වෙවි යන ඒ බලය අපිට ගියාන් පස්සේ දැනෙන අපේ හිතත් නිකන් අමුතු විදිහට පරිවර්තනය වෙලා යනවා. දැක්කන් පස්සේ අනේ මේ අහිංසක මිනිසුට එක්ක ඇවිල්ලා වැඳගෙන ඉන්නේ. අර අනුකම්පාවක් දැනෙනවා. ඒ අනුකම්පාවක් හදලා දෙන තැන ගතිය ඔය චෛත්‍ය ගාව තියෙනවා. ඒ තරම් කුසල් බෝ කරන පින් බෝ කරන ගතියක් තියෙනවා ඒකන. ඒක නිසා මහත්තයා මේ වෙලාව කලාවක් කියා මම මේක මේ කෙටියෙන් කියන්න ගියා කියාට හරි ගියේ නෑ. ඉතින් ওই විදිහයි ඔක සිද්ධ වෙන්නේ. තෙරුවන් සරණයි. මම පිටසයන් අහස තෙරුවන් සරණයි. නිවන් සරණයි ස්වාමීන් වහන්සේ වහන්සේගේ කාල වේලාව සලකලා අපිට අද වැඩසටහන නිමා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙස ස්වාමීන් වහන්සේ සේරුවන් සරණයි. හොඳයි සද්ධාවන්ත පින්වත්නි සේරුවන් සරණයි. ඉතින් අපි මේ වෙලාවේදී අ පැය කමාරක් වගේ එකත් වැඩි කාලයක් ධර්ම සාකච්ඡාවක් ඒ වාගේ මේ ප ဋ ාණය ගැන කතා කිරීමක් ගැඹුරු ධර්ම කොටස තේරුම් ගැනීමට හරි මහන්සියක් දරුව උත්සාහයක් දරුවා ඒ උත්සාහයම ඇත්ත වශයෙන්ම මේ වෙන කිසිම දෙයක් පරමාර්ථ කරගෙන නෙවෙයි ධර්ම අවබෝධය සඳහායි ඒ නිසා අද මේ කියලා දීපු ධර්ම කොටසය ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුයාත වෙච්ච ධර්මයේ තිබෙන කොටසක් නිසා අපි සතාගත ගෞරවයේ උපදවාගෙන ධර්මයේ ඇහුව සාකච්ඡා කරා මේන් දැනිත කරගත්තා පුණ්‍ය ශක්තිය ඉතින් මේ පින්වත් හැම දිනාටම පරම ශාන්තෝ ධර්මාභෝධී පිණිස වේවා පින්වත් ලලිදරුත්තුම දරුවත් මහත්මයාටත් ඒ පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් අවබෝධ ලැබේවා ඒ වගේම මෙහෙවීම කටයුතු කරා වූ පින්වත් ජයන්තරත් මහත්මයාටත් ඒ වගේම ප්‍රඥා සුවේත් භූම මහත්මයාට දාන ඒ මේ පින්වත් මහත්මියටත් ඒ වගේම සෑම දිනාටමත් මේ පින් බලෙන් සුවසේම ගැඹුරු ධර්මයේ තව තව හිත හිතා මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ වගේ තිබෙන්නා වූ සංගවිච්ච ක්‍රියාකාරී ධර්ම ස්වභාවයන් හිතට එක එක එක පැවැත්මින් හසුරුවාගෙන ගලවාගෙන තේරුම් අරගෙන වටහාගෙන සංසාර දුකින් මිදලා නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න ලැබේවා නිවන් අවබෝධය පිණිස අද මේ කතා කරපු මේ ධර්ම කොටාසය ඇසීමේ පින හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරන සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු